ස්වාමීන් වහන්සේ ඊට පස්සේ YouTube එකේ අහලා තියෙන ප්‍රශ්න ගණනාවක්ම ඒ කියන්නේ ස්වාමීනි අපේ මේ භවයේ උපතේ සිට මරණය තෙක්ම ඉපද බිඳී යන චිත්ත පරම්පරාවම සසර පුරා බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් යන බවද ඉන් හැඟ වෙන්නේ. ඔව් සසර පුරාවටම උපදෙමින් බිඳෙමින් තමයි යන්නේ. ඒතර එක භවයක් කියලා කියන්නේ එක් කර්ම වේගයකින් හටගන්න චිත්ත සන්තතිය. ඒක ප්‍රතිසන්දයෙන් ආරම්භ වෙලා භවාංගයත් භවාංගයෙන් ක්‍රියාත්මක වෙලා චුතියෙන් නිම ඒ ප්‍රතිසන්දියෙන් ආරම්භ වෙලා චුතියෙන් නිම වෙන චිත්ත පරම්පරාව එක භවයක් හැටියට ඊළඟට තවත් කර්ම වේගයකින් ප්‍රතිසන්දිසිතක් ඇති වෙලා භවාංග හැටියට පැවතිලා චුතියෙන් නිමන එක තවත් භවයක් මේ විදිහට භවය වෙනස් වෙනවා චිත්ත පරම්පරාව අකණ්ඩව එක දිගට ක්‍රියාත්මක වෙනවා. ඒ භවය වෙනස් වෙනකොට චිත්ත පරම්පරාව පවත්වන කර්ම වේගය වෙනස් ආකාරයෙන් බලපානවා. එතකොට මේ වෙනස් ආකාරයෙන් බලපාන නිසා තමයි අසුගතියද දුර්ගතියද ජීවත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. නමුත් චිත්ත පරම්පරාව චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය ප්‍රතිසන්දියෙන් පස්සේ භවාංගය භවාංගයෙන් පස්සේ ආය චුතිය ආය චුතියෙන් පස්සේ ආය ප්‍රතිසන්දිය අකණ්ඩව පිටිනවන් පානතේ ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ.